ඒ කරුණ 189ක් තුළම පෙන්වලා දුන්නේ නිස්සත්ත්ව නිචීව කියන ස්වභාවය සත්‍යයක් නැහැ ජීවයක් නැහැ නාම රූප දෙකක ක්‍රියාවක් තියෙන බව ඒ ධර්ම දේශනා රාශිය තුළින්ම අපි පෙන්වලා දුන්නා. ඒ කරුණ පොඩ්ඩක් කෙටියෙන් සිහිපත් කරලා අදත් ධර්ම දේශනාවේ ඒ ඉදිරි කරුණු දේශනා කරනවා. 28ක් රූප අපි දේශනා කළා. ඒ රූප කියන එකේ තේරුම දැන් ඔයත් දන්නවා. රූපේනි රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වීම. ඒ සත්‍යයේ පුච්චලයේ නෙමෙයි. ඒ සතර මහා ධාතුවේ වසුද්දාෂ්ටක කලාපි. විපරිණාමය වෙනස් වීම. ඒ වගේම ద్వාර හයක් පිළිබඳව අපි දේශනා කළා. ඒ ద్వාර හයෙන් පහක් රූප ධර්ම හැටියට එක ద్వාරයක් නාම ධර්ම හැටියට. ద్వාර කියන්නේ දොරවල්. චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, චිව ద్వාර, කාය ద్వාර. ඇස කන නාසය දිව ශරීරය මේ සියල්ල සතර මහා ධාතු හැටියට පෙන්වලා දුන්නා. මන ආයතනයේ නාම ධර්මයේ හැටියට අපි පෙන්වලා දීලා තියෙනවා. ඒ ద్వාර හයෙන් ඇතුල් වෙන ආරම්මන හයක් තියෙනවා. රූපාරම්මන ධම්මාරම් රූපාරම්මන සබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන ධම්මාරම්මන. ඒතර මේ ආරම්මන වලිනොත් ධම්මාරම්මණය කියන එකෙන් රූප ධර්මත් මනසින් ගන්නවා. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මනොත් මනසින් ගන්නවා. එතනක් තියෙන්නේ නාම රූප දෙකක්. ඒ ආරම්මන හයෙන් පෙන්වලා දුන්නා ඒ වගේම විඥාන හයක් අපි දේශනා කළා. ඒ විඥාන හයම නාම ධර්ම ඔයත් දැන් ඒ පිළිබඳව හොඳට දානවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිවහ විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ පිළිබඳව පැහැදිලි විස්තර පසුගිය දේශනා තුල තියෙන විඥාන හයම නාම ධර්ම. ඒ කරුණු එකතු කරන ස්පර්ශ හයක් තියෙනවා. ඒ ස්පර්ශ හයම නාම ධර්මයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ ස්පර්ශ හයම නාම ධර්ම. ස්පර්ශ හය නිසා සකස් වෙන විඳීම් හයක්, වේදනා හයක් දේශනා කළා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ වේදනා හයම නාම ධර්ම. ඒ වගේම සංඥා හයක් දේශනා කරා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක් නාම ධර්ම. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒවත් නාම ධර්ම. සංචේතනා හයක් දේශනා කරා. චේතනා කිව්වේ කර්මවලට. සිත බලවත් වෙන තැන චේතනාවයි. ඒ පිළිබඳව පැහැදිලි විස්තර ඒ පසුගිය දේශනා තුළ තියෙනවා. ඒ චේතනා හයත් නාම ධර්ම. ඒකම දේශනා කළා තෘෂ්ණා හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ තෘෂ්ණා හයත් නාම ධර්ම. ඇයි නාම ධර්ම කියන්නේ? සිතේ උපදින නිසා. සිත තුළ සකස් වෙන නිසා ඒවට නාම ධර්ම කියනවා. තෘෂ්ණාව සකස් වෙන්නේ සිත තුළ. විතර්ක හයක් දේශනා කළා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විතර්ක හයක් දේශනා කළා රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. එයින් ධම්ම විතක්ක කියන කාරණේ රූපත් කල්පනා කරනවා. තමන් විඳපු සිතුවිලි පිළිබඳවත් කල්පනා කරනවා. හඳුනාගත්ත දේවල් සංඥා පිළිබඳවත් කල්පනා කරනවා. සිත බලවත් වෙලා චේතනා භවට පත්වෙච්ච ස්වභාවය උනොත් කල්පනා කරනවා. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් නාම ධර්ම. ඒතර විතර්කය කියන්නේ කල්පනා කරනවා. මනසින් කල්පනා කරන එක නාම ධර්ම. ඒතර රූප විතර්ක කරනකොට සිතනාම රූප රූප සතර මහා ධාතු. ශබ්ද පිළිබඳව කල්පනා කරනකොට සිතනාම ශබ්ද රූප. ගන්ධයන් පිළිබඳව කල්පනා කරනකොට ගන්ධය රූප සතර මහා ධාතු ඒවා සුද්දාස්තික කලාපය ඒ සිතනාම. රස විතර්ක රසයන් පිළිබඳව කල්පනා කරනකොට කල්පනා කරන සිතනාම රසය රූප ඒවත් සතර මහා ධාතුන්. පොට්ටබ්බ විතක්ක සීත උෂ්ණ දෙක පිළිබඳව කල්පනා කරනකොට සීත උෂ්ණ දෙක රූප ඒ කියන්නේ සතර මහා ධාතු හෙවත් සුද්දාෂ්ටක කලාප ධම්ම විතක්ක කියන තැනදී විතරක් අර නාමයනොත් රූපයනොත් කල්පනා කරනවා ඒ විතර්ක 6 නාම ධර්ම විචාර හයක් දේශනා කළා විතර්කයට පස්සේ ඉන්නේ විචාරය කල්පනා කරොත් සොයා බලනවා. මනසින් සිතින්. ඒතර සිතින් සොයා බලනවා රූප ਵਿਚාරය. රූපයන් පිළිබඳව සිතින් කල්පනා කරපු දේ පිළිබඳ හොයනවා. ඇහුණු ශබ්ද පිළිබඳව හොයනවා. ਵਿਚාරය. නාසයට දැනුණු දේ පිළිබඳව හොයනවා. දිවෙන් විඳ රසය පිළිබඳව හොයනවා. සොයනවා. නැවත නැවතත් සොයනවා. ඒ ශරීරයෙන් ලැබපු පහස පිළිබඳව සොයනවා. මුලින්ම එන්නේ විතර්ක, ඊගාවට එන්නේ ਵਿਚාර. ඒ වගේම මානසින් ගත අරමුණුත් සොයනවා. විතක්ක ਵਿਚාර දෙකම නාම ධර්ම. ස්කන්ධ පහක් පිළිබඳව දේශනා කළා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. එයින් එකක් රූපස්කන්ධය. ඒ කියන්නේ සතර මහා ධාතු වේවත් සුද්දාෂ්ටක කලාපී රූපස්කන්ධය. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ නාම ධර්ම. දැන් මේ දේශනා කරන්නේ මේ නාම රූප දෙකක්ම තියෙන බව ඔයත්තන්ට සහතික කරගන්න ඕන නිසායි දේශනා කරන්නේ. මොකද අපි නැති දෙයක් ගැන හෙව්වොත් කවදාවත් හම්බෙන්නේ අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ සත්‍ය වශයෙන් නැති තැනක සිත තියන්නේ. සත්‍ය වශයෙන් තියෙන තැනක සිත තිබ්බොත් මේ ධර්මය අවබෝධ කරගන්න හරි පහසුයි. ඒකයි මේ නාම රූප වශයෙන් පෙන්වන්නේ, දේශනා කරන්නේ. ඒතර ස්කන්ධ පහෙන් එකක් රූප ධර්ම, හතරක් නාම ධර්ම. ඒ වගේම ආයතන 12ක් දේශනා කරා අපි. ඇස බාහිර රූප දෙකයි. කන බාහිර ශබ්ද දෙකයි. නාසය බාහිර ගන්ධ දෙකයි. දිව බාහිර රස දෙකයි. ශරීරය සීතෝෂ්ණ දෙක දෙකයි. මනස අරමුණු. ඒ ආයතන 12න් 10 අමාරක් අයිති වෙන්නේ රූපවලට. මන ආයතනය හා මන ආයතනයට ගන්න වේදනා සංඥා සංකාර කියන නාම ධර්මයන්. ඒතකොට එතනින් භාගයක් වෙනවා. 10මාරක් රූප එකමාරක් නාම ධර්ම. ඇස බාහිර රූප දෙකම රූප. කන බාහිර ශබ්ද දෙකම රූප. රූප කියන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප. නාසය රූප බාහිර ගන්ධ රූප සුද්දාෂ්ටක කලාප. දිව රූප බාහිර රසය රූප. ශරීර රූප සීත උෂ්ණ දෙක රූප සුද්දාෂ්ටක කලාපේ. මනස නාම ගන්නවා නම් රූපයක් පිළිබඳව රූප. තොර භාගයක් තියෙනවා. එතන වේදනා සංඥා සංකාර කියන ඒවා ගත්තොත් මනසින් නාම. එතකොට එකමාරයි 12යි. 10මාරක්ම රූප. වෙන් කරන්න හොඳට වෙන් කරන්න. වෙන් කළා බලන්න. හම්බෙන්නේ නාම රූප දෙකක්. ඊට පස්සේ අපි බෙදුවා 18කට. මේ 18කට දේශනා කරන ක්‍රමය තුල ඊටම පැහැදිලිව මේ නාම රූප වෙන් වෙනවා. තාමත් පැහැදිලිව. ඒ තමයි ඇහෙන් තියෙන කරුණු තුනයි. ඇස ගෝචර වෙන්නේ බාහිර රූප දෙක නිසා සිත. සිත නාම. ඇසයි රූපේ රූප. ඒකට කිව්වා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. විඥාන ධාතු නාම චක්කු ධාතු, රූප ධාතු, රූප ධාතු. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. සෝත කිව්වේ කනට. ගෝචර වෙන්නේ ශබ්ද, රූප. සුද්දාස්ඨක කලාප සතර මහා ධාතු. ඒ දෙක නිසා උපදින සිත නාම. බලන්න මේ තියෙන්නේ මොනවද කියලා. හැබැයි අපේ තියෙන නොදැනීම නිසා, අනවබෝධය නිසා, නොවැටහීම නිසා, නොතේරෙන නිසා අපි මේවා ගන්න පුරුදු වෙලා තියෙනවා, දකිනවා, අහනවා, දැනෙනවා. මනසින් අරමුණු ගන්නවා කියලා. එහෙම වෙන ස්වභාවයක් මේ නාම රූප දෙක තුලත නැහැ. ක්‍රියාවක් තියෙන දෙකේම. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන කිව්වේ නාසිත. ගොචර වෙන්නේ ගන්ධ, ගන්ධ සුවඳ. දෙක නිසා සිත. කර්ණ තුනයි. දිව බාහිර රාශිය දෙක නිසා සිතක්. චිව විඥාන ධාතු. එක නාම ධර්මයක් විඥාන ධාතු, දිවයි රසය රූප ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය කිය ශරීරයට. පොට්ටබ්බ කිය සීත උෂ්ණ දෙකට. දෙකම රූප, ඒ දෙක නිසා උපදින සිත නාම. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එතනදී මනෝ ධාතු නාම, මනෝ විඥාන ධාතුත් නාම මනසෙන් ගන්න රූපයක් ගත්තොත් රූප නාමයන් ගත්තොත් නාමයි දැන් බලන්න මේ 18ට වෙන් කරලා බලන්න සත්‍යෙක් කොහෙද ඉන්නේ කියලා. පුච්චලෙක් කොහෙද ඉන්නේ කියලා. කෙනෙක් කොහෙද ඉන්නේ කියලා. නෑ. අවිද්‍යාව නිසා, මෝහය නිසා, මුලාව නිසා අපි මේ සත්ව සංඥාව තුළ පැටලිලා ඉන්නවා. පළමුවෙන් ගලව ගන්න ඕනේ ඔක. මේ සත්ව නිච්චීව. ධාතු කියන වචනේ අර්ථයම තමයි ශුන්‍යයි කියන එක. හිස් ගත යුතු දෙයක් නෙවෙයි. ඒතර 18කට බෙදුවා අපි. බෙදලා පෙන්වන එතනක් තියෙන නාම රූප දෙකක්. ඊගාට අපි බෙදුවා ඉන්ද්‍රියන් 22කට. පසුගිය දේශනා තුළ ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, අධිපති කර්මයයි කියන එක පැහැදිලි කරා ඉන්ද්‍රිය ධර්මයන් තුළින්. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චිවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, රූපය. අසකරණාශය දිව ශරීරය රූප. ස්ත්‍රී පුරුෂ ජීවිත මන ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය රූප. හැබැයි ජීවිත ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. මනින් නාම ධර්මයකුත් තියෙනවා ජීවිතේ නාම ජීවිත ඉන්ද්‍රිය කියලා. රූප ධර්මයකුත් තියෙනවා රූප ජීවිත ඉන්ද්‍රිය කියලා. එතන දෙකක් තියෙනවා. මොකද සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිඳී ඇදගෙන යන්නේ නාම ජීවිත ඉන්ද්‍රියේ. මේ සතර මහා ධාතේවා සුද්දාස්ත්‍රක කලාපයෙන් නොකඩී නොසඳී ඇදගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය රූපෙන්. ඒ ජීවිතේන්ද්‍රිය රූප සතර මහා ධාතේවත් සුද්දාස්ත්‍රක කලාපේ. එයාට බලය දීලා තියෙන කර්මය. නාම ජීවිතේන්ද්‍රිය වෙනස්. දැන් සිත අතරක් නැතුව එක සිතක් නැති වෙනකොට තව සිතක් හදනවා. ඒ සිත නැති වෙනකොට තව සිතක් එනවා. දැන් මේක නැවතුනොත් මොකද වෙන්නේ? මෙතනින් ඇති කරන්නේ. අවසානය කියන්නේ ඒක. ඒ නාම ජීවිතේන්ද්‍රයෙන් චිත්ත સંતાනෙ නොකැඩී නොසිඳී අරගෙන යනවා. කර්මයට අර ජීවිතේන්ද්‍රයෙන් පාලනය කරන කර්මයට අනුරූපව. ඒක ගැඹුරු කරුණක්. පස්සේ මම තව විස්තර කරනවා. දැන් මේ නාම රූප දෙක වෙන් කරලා පෙන්නන්නේ. ත්‍රේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉස්ත ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය. ඒකත් කර්මෙන් සකස් වෙච්ච එකක්. මන කියන්නේ නාම ධර්මයක්. ඒකට දෙනවා සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ පහම නාම ධර්ම. සිතේ ගොඩ නැගෙන සිතුවිලි වල ස්වභාවයක්. සද්ධාව කියන්නේ. වීරිය කියන්නේ මනසෙන් ගන්න උත්සාහය. කයෙන් වැඩ කරන්න මානසික වීරියක් ඕනේ නැතුව කයෙන් මුකුත් කරන්න බෑ. ඒතර සද්ධා, වීරි, සති කියන්නේ සිත තුළ ගොඩ නැගෙන ශක්තියක් නාම ධර්මයක් සමාධි කියන්නේ සිත තුළ ගොඩ නැගෙන ශක්තියක් චිත්ත ඒකාග්‍රතාවය, සිත තන්පත් බව, නොවිසිරෙන බව. කන්නාම ධර්මයක්. පඤ්ඤා ඉන්ද්‍රිය. කන්නාම ධර්මයක්. චිත්ත තුල ගොඩ නැගින්නේ. එහෙනම් ඒ පහම නාම ධර්ම. ඊගාවට තියෙනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා. සැප බව දැනෙන්නේ සිතට. කය සැපතැනක වාඩි කරලා තිබ්බට කයට සැප දැනෙන්නේ. ඒ සැප දැනෙන්නේ සිතට. ඒක නිසා සුඛ ඉන්ද්‍රිය කිව්වා. ඒතර ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. ඒතර සෝමනස් ඉන්ද්‍රිය. මනසින් සතුට වෙනවා. දුක්ඛ ඉන්ද්‍රිය. කය යම් අපහසු තැනක තිබ්බොත් ඒක දැනෙන්නේ මනසට. ඒ දුක්ඛ ඉන්ද්‍රිය. දෝමනස් ඉන්ද්‍රිය. අරමුණු ඉටු නොවීම තුළ බලාපොරොත්තු කඩවීම තුළ අනිෂ්ඨ ආරම්මන තුළ එන්නේ දෝමනස් ඉන්ද්‍රිය. මේ හතරම නැති වෙලාවට තියෙන්නේ උපේක්ඛා ඉන්ද්‍රිය. පහම නාම ධර්ම. අනිත් නාම ධර්ම තුනත් පැහැදිලි කරා මම. අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. හැබැයි ඒවා ඉදිරියේදී ලැබෙයි සෝවන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සතර මාර්ග සතර ඵලවලදී බලවත් වෙලා ඉනේවා. නාම ධර්ම. අඤ්ඤ ඉන්ද්‍රිය, ආඤ්ඤත්තාව ඉන්ද්‍රිය. ඒ සියල්ල නාම ධර්ම. තේරෙනවද? ඒ තුනත් නාම ධර්ම. එහෙනම් එතනින් බෙදුවත් හම්බෙන්නේ නාම රූප දෙකක්. වෙන මොකක් හම්බෙන්නේ. ඊගාට අපි බෙදුවා භව තුනකට. කාම භව බෙදුවා. නිර වශයෙන් බෙදුවා. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක වශයෙන් බෙදුවා. රූපාවචර බ්‍රහ්ම ලෝක වශයෙන් බෙදුවා. ඒතර කාම භව, රූප භව, අරූප භව. ඒ දෙක තුල පහළ වෙන්නේ එක රූප භවයක්. ඒ අසඤ්ඤතලයේ එතන තියෙන රූපකයක් විතරයි සතර මහා ධාතුන් විතරයි එතන තියෙන්නේ. එතන සිතේ පැවැත්මක් නැහැ. තමයි ඒක ඕකාර භව කියලා කියන එකට. දැන් රූප ධර්මයක් විතරයි තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විතරයි තියෙන්නේ කල්ප 500 තුල. අනිත්යෙන් අරූපාවචර භූමි තුල වේදනා සංඥා සංකාර විඥාන කියන හතර තියෙනවා. නාම ධර්ම. අනිත් සෑම තැනම තියෙන්නේ පංචවෝකාර භව, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. ආයි භවනා මේකට පෙන්වනවා. ඒකට කාම භව, රූප භව, අරූප භව. සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නා සංඤී භව. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඒ නේව සංඥා නා සංඥා ඇත්තේ. ඒක නාම ධර්ම. දැන් මෙතනට එනකම් බෙදලා පෙන්නවා මොනවද හවුනේ? නාම රූප දෙකක් නෙමෙයිද? නාම රූප දෙකක් තියෙනවා. ඇයි අපි මේ සත්‍යයක් කියලා දාගෙන ඉන්නේ? ඒකට තමයි විද්‍යාව කිව්වේ. මෝහය කිව්වේ. ඉස්සලාම එන ඥානය නාම රූප පරිච්ඡේද ඥානය. සම්මර්ෂණ ඥානය. ඒ කියන්නේ මේ ධහම විභාග කරන්න ගත්ත තැන ඉඳලා එන ඥානයක් තියෙනවා. ධර්මයේ විභාග කරන්න ගත්ත තැන ඉඳලා මනසින් විභාග කරන්න වෙන්නේ. ඒ ගත්ත තැන ඉඳලා එන ධර්මතාවයක් තියෙනවා. ඒ මනසින් විග්‍රහ කරන්න ගත්ත තැන ඉඳලා එන්නේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරනවා, බෙදනවා, වෙන් කරනවා, විභාග කරනවා, පරීක්ෂා කරනවා, සොයනවා. ඒකට කියන්නේ ඒ කට කියන්නේ සම්මර්ෂණ ඥානය. ඒ සොයා ගැනීම තුළ හම්බෙන්නේ දෙකයි. නාමංච රූපංච. වෙන දෙයක් හොයන්න හම්බෙන්නේ. තාක්ෂණය මොනතරම් දියුණුනත් ওই දෙකෙන් බාහිර එකක් හොයන්න හම්බෙන්නේ සිත හා සිතුවිලි 89ක් සිත් 52ක් චෛතසික නාම ධර්ම මේ ලෝකයේ විශ්වයේ තියෙන අනිත් සියලුම රූප ධර්ම ඒවා සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපයයි. වෙන කෙනෙකුට බෙදන්න බෑ. ඒ නිසා සංක්ෂිප්ත කළා බුදුරජාණන් වහන්සේ ගත්තා කොටස් දෙකට මුළු විශ්වයම බලන්න පුළුවන් නම් හොයලා බලන්න විද්‍යාඥයෙකුට එහෙම නැත්නම් දාර්ශනිකයෙකුට ඕන කෙනෙකුට පඬිත ඕන කෙනෙකුට හොයලා බලන්න කියන්නේ ওই දෙකෙන් තොර එකක් හොයන්න බෑ. එයි නෑ. තියෙන නාම රූප දෙක. එහෙනම් මේ ස්කන්ධ පංචකය තුල තියෙන්නේ ඒක තමන්ට සහතික වෙන්න ඕනේ. තමන්ට හොඳට ස්ථාවර වෙන්න ඕනේ. නෑ මෙතන මම කියලා කෙනෙක්. හැබැයි සම්මුති වශයෙන් ගන්න. මොකද අපිට ලෝකේ ජීවත් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙකුට අපි සමාජයේදී නාම රූප දෙක මෙහෙන්න කියලා කතා කළොත් අවුලක් වෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් සතර මහා ධාතු මෙහෙන්නකෝ කියලා කතා කළොත් අවුලක් වෙනවා. නේ? අපි සමාජයේ ජීවත් වෙන්න ඕනේ. ඒ සම්මුතිය. හැබැයි ධර්මය තුළ මනස තියෙන්න ඕනේ නිවැරදිව. සමාජය තුළ ජීවත් වෙන්න. ඒක ගැටලුවක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නවා. සියල්ල දකිනවා. නමුත් සාරිපුත්ත හාමුදුරන්ට අඬ ගැහුවේ නාම රූප දෙක මෙහෙන්න කියලා නෙමෙයි. සාරිපුත්ත මෙහෙන්න. මොග්ගල්ලාන හාමුදුරන්ට අඬ ගැහුවා. මොග්ගල්ලාන මෙහෙන්න. නේ? ආනන්ද මෙහෙන්න. ඒ සම්මුතිය තුල ජීවත් වෙනවා. හැබැයි මනස කොහෙද තිබේ? අපේ මනස කොහෙද තියෙන්නේ? ධර්මයේ විභාග කරන අවස්ථාවේ නාම රූප දෙක තුල තියෙයි. එතනින් එහාට ගියාම අර පරණ සංඥාවට වැටෙනවා. නෑ. නිවැරදි සංඥාව තුල ඉන්න ඕනේ. සමුති ජීවත් වෙන්න. ධර්මයේ තියන්න පරමාර්ථේ. එයි පරමාර්ථ ධර්ම විභාග කෙරුවොත් විතරයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ හොයන්නේ මේ නාම රූප දෙකට මොකද වෙන්නේ කියන කාරණේයි අපි හොයන්නේ. පුජ්‍යලයකට වෙන දෙයක් හොයන්න එපා. කවදාවත් හම්බෙන්නේ ඇයි නැති දෙයක් ගැනනේ හොයන්නේ. හම්බෙන්නේ. නාම රූප දෙකට මොකද වෙන්නේ? සතර මහා ධාතුව සුද්දාස්තක කලාපයට මොකද වෙන්නේ? මේ සිතුවිලි වලට මොකද වෙන්නේ? ඒක හොයන්න. අන්න හම්බ වෙනවා දහම. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම ලස්සනට දැర్శණය වෙනවා. මොකද්ද? හේතු ඵල. යම් තැනක හේතුවක් තියනවාද? ඵලයක් හට ගන්නවා. ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. නිවන හැර අනිකුත් සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු කිව්වේ මූල ධර්ම වලට ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මයට. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මම එකක් විතරක් කියනවා කාංකා විතරණ විසුද්ධියේදී මේ හේතු ප්‍රත්‍යය ඊටාම පැහැදිලිව දේශනා කරනවා. එකක් විතරක් කියනවා. හේතු. දැන් කණයි ශබ්දය නිසා සිතක් හැදෙනවනේ. ඒතර කණයි ශබ්දයයි හේතු. හරිද? ඵලය සත විඥානය. එහෙම ගන්නත් පුළුවන් වර්තමාන භවයේදී. තේරෙනවද? දැන් ඇස හැදිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ කන හැදිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන පුරාණ කර්මයක්. ඒතර කනයිති මේ භවයට නෙමෙයි පෙර භවයට. ඒක නෑ ඇහෙන කෙනක් ඉන්නේ නෑ ඇහෙන කෙනක් ඉන්නේ. යාන්තමට ඇහෙන කෙනක් ඉන්නේ. තුන් දෙනාම ඉන්නවා. නේ? ඔව්. එතකොට ඒ ස්වභාවය සකස් කළා දුන්නේ කවුද? දෙවියන් වහන්සේම වුණා කියනවා නම් කියන්න දෙවියන් වහන්සේ මැවුවා කියනනම් මේක හරි අසාධාරණයි. කෙනෙකුට ඇහෙන්නේ නැති කරලා මේවල තියෙනවා. අම්මටයි තාත්තටයි ඇහෙනවා. දරුවට ඇහෙන්නේ නැහැ. එක්ක අම්මටයි තාත්තටයි ඇහෙන්නේ දරුවට ඇහෙනවා. නැද්ද? එක්ක යන්තම් ඇහෙනවා. එක්ක ඇහෙන්නෙම නැහැ. එක්ක හොඳට ඇහෙනවා. ඉතින් හරි අසාධාරණයි. නේ? හේතුඵල. එතකොට එහෙනම් කන සකස්සනේ මූල හේතුව කර්මයයි. ඒ තමයි හේතු. කර්ම හේතු. ඒතර ප්‍රත්‍ය ඇහැ කියන එක සම්මුතියක්. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. සතර මහා ධාතු අසුද්දාෂ්ට කලාපේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ඒ නුපන් ධර්මය. ඇස. ඒතකොට දැන් ඇස ගැන අපි දැන් මගේ හැකියුවත් හරියද? ද හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියලා ගත්තොත් හරියද? හේතු මූල ධර්ම පෙර භවයේ කරගත්ත කර්මයයි එතකොට මේ භවයේ ඇහක් නිර්මාණය කළේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ට කලාපේ. ඒ ප්‍රත්‍ය ධර්මය. හරිද? ප්‍රත්‍යෝපන්න. උපකාරයෙන් උපන්න. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. එහෙනම් ඇස ඒ විදිහට දකින්න. ඔය එකක් කිව්වේ කාංකා විතරන විසුද්ධි සියල්ලම කියනවා. දැන් පැහැදිලිද එතකොට? ඒතර ඇස කියන්නේ රූප ධර්මයක්. සතර මහා ධාතුනේ ප්‍රත්‍ය උනේ. දැස කියන සම්මුති නාමයක්. එතකොට ඒකට හේ ඒකට මේ වර්තමාන භවයේ සුද්දාෂ්ටක කලාපයේ සතර මහා ධාතු. කර්මය කියන්නේ නාම ධර්මයක්. කර්මය කියන්නේ සිතේ ඇති වෙච්ච ස්වභාවයක්නේ පෙර භවයේ. ඒ කර්මයට අනුරූපවනේ මේක සකස් වුනේ. ඒතර කර්මයට බෑ ඇහක් හදන්න. කර්මයේ කර්මය මුල් වුණා. ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු. එතකොට හේතු තියෙනවා මූල ධර්මයේ හැටියට කර්මය, ප්‍රත්‍ය ධර්මයේ උපකාර වෙච්ච ධර්මයේ හැටියට තියෙනවා සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ ඒන් උපන් ධර්මයේ හැ. දැන් හරිද? එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හරිද? කවුරු හරි මැව්වා කිව්වොත් හරිද? නුවණින් ගන්න හරිද? වැටහෙන බුද්ධියට. ඒකයි හේතුඵල ධර්මයක් කියන්නේ. දැන් ඔය එකයි කිව්වේ. තේරෙනවද? එතකොට දැන් එතන තියෙන්නේ කර්මය කිව නාම ධර්මයක්. නාම ධර්මයට හදන්න බෑ. හැක් එයා සහයෝගයක් ගත්තා. උදව්වක් ගත්තා, උපකාරයක් ගත්තා. කාගෙන්ද? සතර මහා ධාතු. හේවත් සුද්දාෂ්ටක කලාපේ. ඒ උපකාරය ගත්තා. ඒකෙන් හැදුවා එකක්. එහෙනම් ඇහැ මමද මගේද මට අයිතිද මගේ ආත්මය කිව්වත් හරිද? ද හේතුඵල කිව්වත් හරිද? හේතුන්ගේ ඵලයක් කිව්වත් හරියි. ඒක තමයි නිවැරදි දර්ශනය. මේ විශ්වයේ තියෙන සියල්ලම ওই ආකාරයේ කරුණු ඉදිරියේදී පැහැදිලි කරනවා කාංකා විතරන විසුද්ධියේදී මම මේ දැන් කියන්නේ තාම දික්ටි විසුද්ධියේ තව කරුණු 12ක් දේශනා කරන්න තියෙනවා. ඒක දේශනා කරලා ඊට පස්සේ හේතුඵල ධර්මතාවයන් එකින් එක එකින් එක පැහැදිලි කරනවා. ඒතර අද දේශනාව සඳහා තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12. මම මේක එකින් එක එකින් එක විස්තර කරලා ඊට පස්සේ මේ එකක් අනිත් එකට ප්‍රත්‍ය වෙන ආකාරය පැහැදිලි කරනවා කාංකා විතරන විසුද්ධියේදී. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දැන් කතා කරනෝනේ අපි අවිද්‍යාව, විද්‍යාව, විද්‍යාව, විද්‍යාව කියලා කතා කරනවා. අවිද්‍යාවට කියන තවත් වචනයක් තමයි මෝහය. මුලාව, නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, අනවබෝධය. තේරෙනවද? ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව දුක්ඛ අඥාන අඥානං කිව්වේ නුවණ නැහැ ඥානං කිව්වොත් නුවණ ඒතර අඥාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව මෙන්න දුක්ඛ අඥානං දුක දන්නේ දුක්ඛ සමුදය අඥානං ඒ දුකට හේතුව දන්නේ නැහැ දුක්ඛ නිරෝධය අඥානං ඒ හේතු අයින් කරාම ඵල නිරෝධයක් වෙන බව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාඥාන. ඒ උතුම් වූ නිවන සියල්ලෙන් නිදහස් වීම විමුක්තිය ඒකට යන මඟ දන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාඥාන. පුබ්බන්තය ඥාන. පෙර භවය දන්නේ. අපරන්තය ඥාන. අනාගත භවය දන්නේ. පුබ්බන්තේ අපරන්තේ අඥානං. අනාගත අතීත භවය හා අනාගත භවය දෙකම දන්නේ. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. තේරුණාද අවිද්‍යාව? පටිච්ච සමුප්පාද ධර්ම. ඒතොර දුක දන්නේ, දුකට හේතුව දන්නේ, දුක නැති කිරීම දන්නේ, නැති කිරීමේ මාර්ගය දන්නේ, පෙර භවය දන්නේ, අනාගත භවය දන්නේ, පෙර භවය හානාගත බව දෙකම දන්නේ පටිච්ච සමුප්පාද ධම්මේ දන්නේ නැහැ අවිද්‍යාව. නැවත දේශනා කරන තථාගතයන් වහන්සේ දුක්ඛේ ඥානං. අහලා තියෙනවා. දුක්ඛේ ඥානං. දුකද දුක පිළිබඳව නුවණ තියෙනවා මට. දුක්ඛේ ඥාන. දුක සමුදය ඥානං. ඒ දුක් ඇති කරන හේතුව හේවත් සමුදය හේවත් හේතුව පිළිබඳව නුවණ දුක සමුදය ඥාන දුක නිරෝධේ ඥාන ඒ හේතු අයින් කළොත් සහ මුලින් චුට්ටක්වත් ඉතිරි නැතුව හේතු අයින් කළොත් ඒ සියලු දුක් නිරෝධ වෙන බව අවසන් බව නිරෝධය නිවන දුක නිරෝධී ඥාන නුවණින් දන්නවා දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන ඒ නිවන අවබෝධ කරන මාර්ගය දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම වාචා සම කම්මන්ත සම ආචීව සම වායාම සම සති සම සමාධි ලෞකික නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ඔගේ පැති දෙකක් තියෙනවා. අරියෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්තකුත් තියෙනවා. ලෝකෝත්තර පැත්ත මේ කියන්නේ. චතුරාර්ය සත්‍යයෙන් කියන්නේ. පුබ්බන්තේ ඥානං. පෙර භවය දන්නවා. අපරන්තේ ඥානං. අනාගත භවයක් දන්නවා. පුබ්බන්තේ අපරන්තේ ඥානං. දෙකම දන්නවා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා. දැන් හරිද? දැන් එතකොට මං කිව්වා දෙකක් මම පෙන්නුවේ ඒකයි. මොකද්ද? හේතුඵල ධර්මතාවය. එතකොට හේතුඵල ධර්මතාවය අවබෝධ කරනකොට පෙර භවය පිළිබඳව නුවණ එනවද නැද්ද? මං කියවනේ කර්මය හේතු වෙන්නේ කියලා. ඇසටත් බුදුන් වහන්සේ දේශනා කරන ඇස පුරාණ කර්මයක්. නාසය පුරාණ කර්මයක්. දිව පුරාණ කර්මයක්. ශරීරය පුරාණ කර්මයක්. හෘද වස්තු පුරාණ කර්මයක්. ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක්. මේවා කර්මයටයි තියෙනවා. එහෙනම් හේතු. හැබැයි ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තු ස්ත්‍රී පුරුෂ භාවය සුද්දාෂ්ට කලාපිටයි. ඒ හැඩය ඒ ස්වභාවය කවුද සකස් කළේ? කර්මය විසින්. හැබැයි කර්මයට ඒව හදන්න බෑ. ඒ සඳහා ප්‍රත්‍ය කරගත්තා, උදව් කරගත්තා, උපකාර කරගත්තා සතර මහා ධාතු. දැන් සතර මහා ධාතු උපකාර කරගත්තේ කොහොමද? මේක පරිච්ඡම්පාදයේදී මම කියනවා. නමුත් චුට්ටක් දැනගන්න. අපි දන්නවා ඇත්ත වශයෙන් මේ වෛද්‍යවරණ හොඳටම දන්නවා මේක. දරුවෙක් පිළිසිඳ ගන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. දරුවෙක් කුසට එන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කරුණු තුනෙන් එකක් අඩු වුණොත් දරුවෙක් පිළිසිඳ ගන්නෑ. කරුණු තුන තමයි මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. මව ඍතු වීමෙන් පිරිසිදු වුණත් මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වුණත් දරුවෙක් කුසට එන්නේ නැහැ. එන්නේ. එන්නේ චුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥානීය යුක්තාණුවට සම්බන්ධ වෙන්න ඕනේ. මව ගන්න ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බ සකස් වෙනවා. පියා ගන්න ආහාරයෙන් පුරුෂ සක්‍රාණු සකස් වෙනවා. මේ දෙක සංසේචන වෙනවා ගර්භාෂයේ. ડોක්ටර්ස්ලා හොඳටම දන්නවා. සියලු දෙනා දන්නා මේ. එතකොට මේ ගර්භාෂයේ ස්ත්‍රී ඩිම්බත් පුරුෂ සක්‍රාණුත් ඒ දෙක සංසේචනය වුණාම ඒකට කියනවා යුක්තාණුව කියලා. යුක්තාණුවයි සතර මහ භූතයන්ට. තේරෙනවද කියන එක? යුක්තානෝ සතර එයි මවගත් ආහාරය සතර මහා ධාතු. තාත්තගත් ආහාරය සතර මහා ධාතු. එහෙනම් ඒ දෙකෙන් නිර්මාණය වෙච්ච දේ සතර මහා ධාතුන්ම තමයි. හැබැයි සතර මහා ධාතුන්ට ක්‍රියාත්මක වෙන්න බෑ. කර්මය ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්නේ. පෙර භවයේ කරගත් කර්මයක් එක්ක පැටලිච්ච චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනකොට එන්නේ ප්‍රතිසන්දි විඥානේ මේක සම්බන්ධ වෙනවා. එතනදී ක්‍රියාව පටන් ගන්නවා. එතකොට දැන් පැහැදිලිද එතකොට? හේතුඵල ධර්මතාවයක්ද නැද්ද? ආ දැන් අපි හිතනවා දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා. කොහොමද පිළිසිඳ ගත්තේ? කවුද පිළිසිඳ ගත්තේ? නාම රූප දෙක ක්‍රියාව පටන් ගත්තා. එතකොට විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය කියන්නේ උපකාර වුණා. අර ගර්භාෂයේ සකස් වෙච්ච යුක්තාණුව සතර මහා භූතය. ඒකට ප්‍රත්‍ය වුණා නාම ධර්මය. දැන් එතකොට මොකද්ද පටන් ගත්තේ? නාම රූප දෙක ක්‍රියාවක් පටන් ගත්තා. හැබැයි ඔකට කියන දරුවේ පිළිසිඳරන් කියන්නේ. නෑ. උපන්දිනේ දන්නවද? මං කියනවා කිසි කෙනෙක් උපන්දිනේ දන්නේ මම දන්නෙත් නෑ. ওই දෙක සම්බන්ධ වෙච්ච දවසේ උපන්දිනේ. චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ සම්බන්ධ සම්බන්ධ වෙච්ච දවසයි උපන්දිනේ අම්මා දන්නවද? එහෙනම් අපි උපන්දිනයක් ගන්න. හැබැයි නිවැරදි උපන්දිනේ දන්න කෙනෙක් ලෝකේ හිටියා. අද නෑ පිරිනවම් පෑවා. කවුද? බෝසතාණන් වහන්සේ. එදා තුසිත දිව්‍ය ලෝකේ නික්මුනේ දැනගෙන නෙමෙයිද? ආ දැනගෙන නික්මුනේ. ඒතර එදා මාමාය දේවියගේ කුස පිළිසිඳගත්තේ දැනගෙන නෙමෙයිද? දැනගෙන පිළිසිඳගත්තා. එදා තමයි උපන්දිනේ. දැන් මෙතන ඉන්න කිසිම අම්මා කෙනෙකුට කියන්න පුළුවන් දරුවා ආපු දවසේ. පුළුවන් කියන්නේ. එහෙනම් මේ උපන්දිනය කියන්නේ බොරුවක් නේ. ආ? අපිට ලෝකයට පෙන්වන්න එපා. කොලයක් ඉදිරිපත් කළා මං ආවේ මේ දවසේ කියලා. ඒකට දාගත්තා. දැන් එතකොට උපන්දින පාටි එක උත්සවේ කවද්ද ගන්නෙ? සම්මුති ලෝකේ ජීවත් වෙන්න එක ගන්න කමන්නේ. හැබැයි දැනගන්න මේ භවයට ආපු දවස තමයි උපන්දිනේ. එහෙනම් දැන් එතකොට පැහැදිලිද හේතුඵල? දැන් එතකොට මේක නිවැරදිව දන්නවා නම් විද්‍යාව නෙමෙයි. විද්‍යාවද අවිද්‍යාව. අවිද්‍යාවෙන් මිදෙන විද්‍යාවට එනවා. ආයි තවත් තියෙනවා. විද්‍යාවට එන්න. එතකොට දුක දුක දැන ගන්න ඕනේ, දුකට හේතුව දැන ගන්න ඕනේ, දුක නැති කිරීම දැන ගන්න ඕනේ, නැති කිරීමේ මාර්ගය දැන ගන්න ඕනේ. දැන් මේ ඉදිරියේදී තමයි දේශනා කරන මේ චතුරාර්ය සත්‍යය. ඒතර පුබ්බන්තේ ඥාන. පෙර භවයේ දැන් ඥානෙ තියෙනවනේ. දැන් හරියද? ඒතර මේ ක්‍රමයම නේද අනාගතයට යන්නේ. ඒතර මේ භවයේ කරගන්න කුසල කුසල කර්මයන් තුළ ලගින විඥාණය අවසාන භවයේ ඔය ඉන්න එක කරන් දෙනවා. කුසල ආරම්මණයක් හෝ අකුසල ආරම්මණයක්. ඊගාව භවයට සම්බන්ධ වෙයි. ඒතර ඊගාව භවයට සම්බන්ධ වෙන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සත්වයකුත් නෙමෙයි. අර සතර මහා ධාතුන්ගේ හැඩයක් හදනවා. සිතේ ඇති වෙන ස්වභාවය අනුව. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේකට දේශනා කරන්නේ මනෝ සංචිතන ආහාරය. සංසාර ප්‍රවෘත්තියට. මනෝ සංචේතන මනස සිත සංචේතන කිව්වේ කර්මයට සිත තුළ ගොඩනැගෙන කර්මයේ ආහාරයක් වෙනවා සංසාර ප්‍රවෘත්තියට එතකොට මනස තුළ ගොඩනැගෙන සිතුවිලි වල ස්වභාවය ඒ කර්ම නාම ධර්ම නෙමෙයිද එතකොට නාම ධර්මයන් නෙමෙයිද රූප ධර්මයන්ට ප්‍රත්‍ය උනේ දැන් සත්‍ය පිළිසිඳ ගත්තද දැන් අතර වාඩි වෙලා ඉන්නේ කවුද නාම රූප දෙක. නැගිටින්නේ නාම රූප දෙක. ක්‍රියාවක් තියෙන්නේ නාම රූප දෙක ක්‍රියාවක් තියෙන්නේ. සත්‍යයක් හොයන්න එපා, පුච්චලයක් හොයන්න එපා, සත්‍යයකට වෙන දෙයක් ගැන හොයන්නත් එපා. එහෙම හොයන්න ගියොත් කවදාවත් මේ ධහම තේරෙන්නේ අවබෝධ කරන්න බෑ. නාම රූප දෙකට මොනකද වෙන්නේ කියලා බලන්න. නාම රූප දෙකේ සකස් වීමක් තමයි තියෙන්නේ. එහෙනම් ආයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්කන්ධයන්ගේ තියෙන සැඟවුණු අර්ථයක්. අපි ඒක ගත්තා. ස්කන්ධ පහයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. සැඟවුණු අර්ථයක් තියෙන්නේ. ඇයි සැඟවුණු අර්ථයක් කිව්වේ? හැංගිලා තියෙන්නේ මේක. ඇයි හැංගිච්ච හින්දානේ අපිට එක්කෙනෙක් කරලා පෙන්වන්නේ? ඔක බෙදලා වෙන් කරලා පෙන්වුවා නම් එක්කෙනෙක් ගන්න බැහැනේ. තේරෙනවද මං කියන්නේ? පැහැදිලිද කියන්නේ? එක්කෙනෙක් වශයෙන් අපි අරගන්න පුරුදු වෙලා තියෙන්නේ ඇයි? ස්කන්ධ පංචකේ යථාර්ථය හංගලා තියෙනවා. ඒ නිසා අපි කෙනෙක් හැටියට ගන්න පුරුදු වෙලා තියෙනවා. බෙදන්න පහට. පහෙන් කොයි එකේද මම ඉන්නේ කියලා හොයන්න. හොයන්න පහෙන්. අහන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි. රූපස්කන්ධයේ සත්‍යයේද? සාරි භාගතුන් වහන්සේ නැහැ. රූපස්කන්ධයේ සත්‍යයක් නෙමෙයි. එහෙනම් වේදනාස්කන්ධයේ සත්‍යයේද? නැහැ. වේදනාස්කන්ධයේ සත්‍යයක් නෙමෙයි. එහෙනම් සංඥාස්කන්ධයේ සත්‍යයේද? නෑ ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් සංස්කාරස්කන්ධයේ සත්‍යයේද? නෑ ඒකත් සත්‍යයක් නෙමෙයි. එහෙනම් විඥානස්කන්ධයේ සත්‍යයේද? නෑ ස්වාමීනි ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් මේ පහෙන් තොර සත්‍යයේද? හා මේ පහෙන් තොර සත්‍යයකුත් නෑ. පැහැදිලිද? මේ පහ එකට එකතු කළා නේද සත්‍ය කියන සංඥාව දාගත්තේ. බෙදන්නකො පහට. නාම ධර්ම හතරක් තියෙනවා. රූප ධර්ම එකක් තියෙනවා. අන්න සැඟවුණු අර්ථය දැන් මීට කලින් මම පෙන්නලා දුන්නා. සැඟවුණු අර්ථය ගන්න එළියට. ඒ වගේම ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. ආයතන දේශනාවේදී මම දේශනා කළා. ආයතනය කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන. චක්ක ආයතනය. එයාට තනියෙන් දෙයක් නිපදවන්න බෑ. එයා ගන්නවා ආධාරයක්. බාහිර රූපයක්. එයාට ශබ්දයක් ගන්නත් බෑ. එයාට ගන්ධයක් ගන්නත් බෑ. යට රසයක් ගන්නත් බෑ. යට සීත උෂ්ණ දෙකෙන් එකක් ගන්නත් බෑ. යට ගන්න පුළුවන් බාහිරින් රූපයක්. ඒකට හිඳ කිව්ව රූපායතනය. ඒතොර තනියෙන් නිපදවන්න බෑ. බාහිර ආයතනය සම්බන්ධ කරගන්න. හැබැයි එයාටත් තනියෙන් නිපදවන්න බෑ. දැන් බලන්නකෝ ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදුවා. මොකද්ද? චක්කු විඥානය. ඒතොර ඇසේ තියෙනවද සිත? බාහිර රූපෙ තියෙනවද? ද හේතුඵලද? ඉතින් බලන්නකො කොහෙන් ගත්තා මොන තැනින් මොන විදිහෙන් ගත්තත් හේතු ප්‍රත්‍යය. හේතුඵල ධමයක් තියෙනවා. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථයද දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. ඒකනේ දර්ශනය කියන්නේ. දැකීමට මොකද්ද කියන්නේ? දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකින්න අනිත් එක මනසින් දකින්න. මේක දකින්නේ මනසින්. ඇහෙන් දැක්ක හැකි බාහිර ආයතනය. මේ ආයතනයක් තව කෙනෙක්ගෙන් ඇහෙන් දකින්න පුළුවන්. ඇහැට ඇහක් ඇහෙන් ඇහ දකින්න පුළුවන්. හැබැයි ඒ ආයතනය විසින් නිපදවනදී ඇසට අහු වෙන්නේ නැහැ, මනසට අහු වෙන්නේ. චක්කු විඤ්ඤාණය ඇහැට අහු වෙනවද? මනසට අහු වෙන්නේ. එහෙනම් ආයතන දෙකක් එකතු වෙලා නිපදවනවද නැද්ද? නෑ ඔකට මම හිතනවා කිව්වොත් හරිද? මම දැනගත්ත කිව්වොත් හරිද? දැන් හේතුඵල ඇස හේතු, බාහිර රූප හේතු දෙකේම නැති දෙයක් ආවා. හේතුඵල. දැන් ඒක අර මම මුලින් සඳහන් කළ ආකාරයට ඉතින් කර්මයටත් ඕන දාලා බලන්න. පැහැදිලිද කියන එක. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. ඒ කියන්නේ නිවැරදි ස්වභාවය. අර්ථය කියන්නේ නිවැරදි තේරුම සත්‍ය. ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න එඩියට. හැංගිලා තියෙන මේවා. ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. අනිත් ඒවාත් ඒ විදිහට ගන්න. සෝත ආයතන, ශබ්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ඒ පිළිබඳව කිව්ව පසුගිය දේශනාවල. චිව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධම්ම ආයතන. ආයතන මොනවද කරන්න කියලා බලන්න. මන ආයතනය මනස බාහිර නාම රූප දෙක පිළිබඳව හිතනවා. ඒ තුල ගොඩනගෙනවා සිතක් මනෝ විඥාන. හේතුඵල නෙමෙයි. මනස බාහිර ධම්ම එක රූප එක නාම ධර්මයන්. ඒ දෙකෙන් එකක් මනසට ගන්නවා මනෝ විඥාන. ආයතනයන්ගේ ආයතන අරගෙන කල්පනා කරන්නේ කවුද එතකොට? කල්පනා කරන කෙනෙක් ඉන්නවද? සොයා බලන කෙනෙක් ඉන්නවද? හේතුඵල ධර්මතාවයන්ද? ඉතින් මේක ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් වැඩ කරන ගම. කිසි ගැටලුවක් නැහැ. මේ භාවනා කරන්න මේ එක තනක් වෙන් කරගෙන නිශ්ශබ්ද හැබැයි මූලික අවස්ථාවේ ටිකක් එහෙම කරගත්තොත් හොඳයි. මොකද බාහිර ශබ්ද බාහිර ඒ යම් යම් දේවල් කනට එහෙම වැටෙනකොට ටික අමාරුයි. එම නිසා ඊට පස්සේ මේක පුරුදු වුණාට පස්සේ ගැටලුවක් නැහැ කිසිම ඕන තැනක ඉඳගෙන මේක විභාග කරන්න පුළුවන් පරීක්ෂා කරන්න පුළුවන් සෑම දෙයකටම අවශ්‍යනේ පුරුද්ද නේද දැන් ડોක්ටර්ස්ලා ඒ අවශ්‍ය කරන උපකරණ අරගෙන සෛල්‍යාගාරයට යන්නේ පුරුද්දින්ද නෙමෙයි පුරුදු නැති කෙනෙක් ඔක ඇතුළට යවුවොත් මොකද වෙන්නේ? ලෙඩ ඔක්කොම මර්චරි එකට දාන්න වෙනවා. නේ? පුරුදු මේකත් පුරුද්දෙන් තමයි එන්නේ. තේරෙනවද? එහෙනම් මේක පුරුදු කරන්න ප්‍රායෝගිකව බලන්න ප්‍රායෝගික ජීවිතේදී මෙහෙම නෙමෙයිද වෙන්නේ කියලා. හොඳට හොයලා බලන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේක දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. ඇයි? දැනගත්තාම එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුළ ස්ථාවර ඥානයක් එනවා. ස්ථිරයි. ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. ආයි වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න මම දැකලා තීරණය කරන්න. මම දන්නා මේක මෙහෙමයි වෙන්නේ. ඒ සත්‍ය අවබෝධය. තේරුණා? එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. හොඳට. ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය ගන්න. ඇස කියන්නේ සත්‍යයක් නෙමෙයි බාහිර රූප කියන්නේ සත්‍යයක් නෙමෙයි දෙක නිසා උපදින සිත කියන්නේ සත්‍යයක් නෙමෙයි හිස් දෙයක්. එයි මේකේ ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි ඇහි ආශ. ତර බාහිර රූපය ආයශ චිතක්ෂණ 17යි. ඒ දෙක නිසා උපදින සිතේ ආශ එක චිතක්ෂණයයි. ක්‍රියාවක් තියෙන්නේ. අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් ආයතනයන්ගේ ආයතන අර්ථය ගන්න. මේ ධාතුන්ගේ නිස්සත්ව නිච්චිර සත්‍යයක් නෑ, පුච්චරයක් නෑ. හැබැයි ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකේ. ධාතුන්ගේ නිස්සත්ව නිච්චීව ස්වභාවය ගන්න. ඒ වගේම සත්‍ය හතරක් තියෙන ලෝකේ වෙනස් වෙන්නේ. දුක්ඛාර සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය. මේක මම පටිච්ච සමුප්පාද ධර්මයේදී ඉදිරියේදී දේශනා කරනවා දැන් කාලේ එක තමයි ගැටලුව තියෙන්නේ. ඒ සත්‍ය හතර ලෝකේ වෙනස් වෙන්නේ. ලෝකේ දුකයි. එහෙම සැප ඇති තැනක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ අපට පෙන්වනවා මහා කරුණාවක් සියලු ලෝක සත්‍යය කෙරේ මහා කරුණාවක් ඇති තථාගතයන් වහන්සේ සැප ඇති තැනක් මොහතකටවත් තියෙනවා නම් කියනවා මෙතන එහෙම තැනක් නැහැ එහෙනම් ඒ සත්‍ය හතරේ නොවෙනස් වෙන ස්වභාවය ගන්න ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය ගන්න දැන් ඉන්ද්‍රියන් 22ක් දේශනා කළා ඒ සියලු ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ කර්මයට නායකත්වය ගන්න කවුද කියලා හොයන්න මට නායකත්වය ගන්න බැහැ තමාගේ ආයුෂ, තමාගේ පැවැත්ම, තමාගේ අවසානය කවුද තීරණය කරේ? දොස්තර මහත්තයාට කරන්න පුළුවන් යම් කාලයක් තියෙනවා යම් කාර්යයක් තියෙනවා. දොස්තර මහත්තයා අවසානයේ කියනවා දැන් ගෙදර එක්කන් යන්න. නැද්ද? කැමති දෙයක් දෙන්න යාට. ඇයි ඒ? දොස්තර මහත්තයාත් මාරයට යටයි. <laughs> යටයිනේ. ඒක තමයි ඇත්ත. එහෙනම් කවුද මේක තීරණය කළේ? එතකොට හටගැන්ම තීරණය කළේ කවුද? පැවැත්ම තීරණය කළේ කවුද? අවසානය තීරණය කළේ කවුද? නාම රූප දෙකේ. පුද්ගලයෙක්ගේ නෙමෙයි. නාම රූප දෙකේ හටගැන්ම, පැවැත්ම, අවසානය තීරණය කළේ කවුද? හැබැයි සියල්ල කර්මයෙන් නෙමෙයි ඈ වරදවා තේරුම් ගන්න එපා බුදුරජාණන් වහන්සේ කොතනකවත් මහණෙනි මේ සියල්ල කර්මයෙන් හට ගන්නවා කියලා දේශනා කළා නෑ. තේරෙනවද? එහෙනම් ඒ ස්වභාවය ගන්න ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය. ඒ වගේම තවත් එකක් තියෙනවා. අපේ සිත පවතින සම්මුතියනේ. සම්මුතිය තුළ පහසුවෙන් සිත පවතිනවා නම් සම්මුතිය කියන්නේ ප්‍රඥප්ති, පනවගත දෙයක්. ඒතොර සම්මුතිය හේවත් ප්‍රඥප්තිය තුළ පහසුවෙන් සිත පවතිනවා නම් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරේ. ඒ කියන්නේ නාම රූප දෙකේ. ඒකත් තව යටට යනකොට නාම රූප දෙක කියලා ගන්න දෙයක්වත් නැහැ. ශුන්‍ය දෙයක් හවුවෙන්නේ. තව ඉදිරියේදී පෙන්වලා දෙන්න. පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවා නම් විද්‍යාව. දැන් බලන්නකෝ ඉතින්. දෙක පෙරලන්න තියෙන දෙපැත්තට. අපේ සිත තියෙන්නේ සම්මුතියවත් ප්‍රඥප්තිය තුල. ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක්, කුඩා ලදරුවෙක්, මහලු කෙනෙක්. ගයක් දොරක් ගහක් ගලක් කඳු පර්වත යාන වාහන වෙන් කරගෙන තියෙනවා සම්මුති. ඒ සෑම දෙයක් දකින ආහන දැනෙන තුල ගන්න පරමාර්ථයට මනස විද්‍යාව. සම්මුතියවත් ප්‍රඥාප්තිය තුල මනස පවතින තාක්කල් අවිද්‍යාව. තේරෙනවද? එහෙනම් අවිද්‍යාව පිළිබඳව කරුණු ටික කිව්වා. කාලේ වේලාව අවසන් වෙලා තිනවා. <laughs> ඉදිරි ධර්ම දේශනාවලදී සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ එකින් එක එකින් එක එකින් එක වෙන් කරලා පෙන්නනවා ඊට පස්සේ ඔය එකින් එක ප්‍රත්‍ය විභාග ඒ කියන්නේ උපකාර වෙලා ක්‍රියාත්මක වෙන ආකාරය නාම රූප දෙකේ ක්‍රියා පෙන්වලා දෙන්න. ඉතින් අද ධර්ම දේශනාව අවසන් කරන කාලේ සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු